ධර්මානුශාසන ශ්‍රද්ධාවක් තියෙනවා මෙන්න ධර්ම දේශනාව පවත්වන ලබන්නේ නීතිගල නිස්කරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ මේකද නිතරම වඩාත්ම සුදීදී යෝගාචරිතක නිම ධර්ම දේශනාව පවත්වන ලදී Thank you.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 සක්කෝ උජුච සුජුච සුවචෝ චස්ස මුදු අනතිමානි තන් දුන්ස කෝච සුභරෝචේ අස්ස කිච්චෝච සල්ලෞක වුන්ති ගෞරවනීය මුලාසනස්ත ස්වාමීන් වහන්සේ ප්‍රධාන යෝගාචර මහා රංගරත්න අවසරයි අපේ මේ නේවාසික අනිකුත් උපාසක මහතුරු සම්බන්ධ කරගෙන සතිපතා පවත්වාගෙන ලබන ධර්ම දේශනා මාලාවේ අද අපි මේ 10 වෙනි අංකේ නැත්නම් 10 වෙනි ධර්ම දේශනාවටයි මුල පුරන්නේ. එහෙම කියන්නේ මේ ධර්ම දේශනා 10ටම නැත්නම් මේ ධර්ම දේශනා මාලාවටම පොදු මාතෘකාවක් සහිතව අපි මේ පවත්වාගෙන ආපු නිසා පොදු මාතෘකාව උනේ අපි බොහොම ගෞරවයෙන් ඒ වගේම ආදරයෙන් ගණන් ගන්න බෞද්ධ ලෝකයාම ආදරයට ගෞරවයට ලක් කරගෙන තියෙන මේ කරණීය මෙත්ත සූත්‍රය කියන මාතෘකාව. කරණීයම් අර්ථ කුසලේන. තමන් අර්ථ කුසලේ නැත්නම් තමන්ගේ ආත්මය පිරිසිදු කර ගැනීමේ වැඩපිළිවෙල තමන්ගේ වැඩේ බලා ගන්නවා කියලා සාමාන්‍ය කියන වැඩපිළිවෙලෙහි දක්ෂ වෙච්ච කෙනා. දක්ෂ වීම සඳහා නැත්නම් දක්ෂ වූ කියන අදහස් දෙකටම ඇති කෙනාගේ ගති ලක්ෂණ ටික කොයි අපි මේ සාකච්ඡාවට ගත්තේ නැත්නම් කර්ණීමේත සූත්‍රයේ ඉසිසල්ලාම කිනාර පාලා තියෙනවා. සක්කෝ කුජුජ සූජුජ සුවච මුතු අනතිමානි සන්තුස්සක සුබර අපකිච්ච ඔන්න ඔගුණ ටික තමයි අපි අදට මේ ඉදිරිපත් කරගත්ත මාතුකාගාතාවේ සංග්‍රහ වෙලා තියෙනවා. අපි පිළිවෙලින් දැන් සන්තුෂ්ක කියන ගුණය දක්වා මේ තාක් පැමිණලා තියෙනවා. ඒ සන්තුෂ්ක ගුණය <clears throat> බොහෝම භාවනා වැඩ පිළිවෙලකට ඇතුළතින් ගැඹුරකින් ගැඹුරකින් ගැඹුරකින් බොහෝම උදව්පකාර කරනවා. ඒක මේ ශාසනය පිළිබඳව නැත්තම් කියනවා අපේ සම්බුද්ධ ශාසනය ලෝකේ පැතිරීමට වෙන විදිහට කියනවා නම් ජාත්‍යන්තර ආගමක් බාටපත් වීමට විශ්වගත ආගමක් බාටපත් වීමට හේතු වෙච්ච ප්‍රධාන සමාජික කාරණාවක් වෙලා තියෙනවා. ඒ වගේම බුද්ධ ශාසනය පිළිබඳව යම් කෙනෙකුගේ දුරු මතයක්, වැරදි හැඟීමක් තියෙනවා නම් ඒකටත් මේ වැරදි හැඟීම ඇති කර ගන්නත් හේතු වෙලා තියෙන මේ සන්තුෂ්ක කියන ගුණය තමයි. ඒ හේතුව මේක පමණමයි ලෝකේ තියෙන මේ අෂ්ට කුසලය. නැත්නම් ස්වార్థය මාර්ගයෙන් ඒකාන්තයෙන්ම ගැඹුරෙන් සන්තෝෂ වෙන්න තියෙන එකම ක්‍රමය. නමුත් මේ බාහිර මොනට ලෝකේ දිහාට ඇති මොනට දුක්ඛ සත්‍ය ඉදිරිපත් කරගෙන තියෙන නිසා යම් දවසක යම් කිසි කෙනෙක් ප්‍රත්‍යක්ෂ වශයෙන් සාසනය ස්පර්ශ කරනවා නම් සීල සමාධි ප්‍රඥා ක්‍රමයට ඇතුළතින් ඔහුගේ සන්තෝෂය පහළ වෙලා පාහිදත්තේ සන්තෝෂේ පේන්න පටන් ගන්නවා. නමුත් මේ සාසනය දැන් අපි ඉන්නේ ඇති 2500 නෙවෙයිනේ. ඇති 2500 පැනලා දැන් ඉන්නේ නැති 2500. අන්නේ නැති 2500 එනකොට ශාසනයේ අර ඇතුළතින් මේ ගුණ ධර්ම ස්පර්ශ කරන ගතිය අඩුපාඩු අඩුවීම් කිවියම් වගේ සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේක පිටින් කොච්චර සන්තෝෂමුණක් පෙන්වන්න හැදුවත් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙලා තියෙන දුක්ඛ සත්‍ය එහෙම නැත්නම් මේ බොහොමත්ම ආත්ම ක්ලමත තමන්ගේ ආත්මය ක්ලාන්ත කරන ගතියක්. ඒ නිසා අන්‍යාගමිකයන් මේ සාසනයට දොස් කියනවා මේක අල්පේච්ඡකම දක්වන දාසනයක්, jigutsaව ජනකන දාසනයක්, තපස්සී ගුණ වෙනන ශාසනයක් කියලා දොස් කියන්න පටන් ගන්න තියෙනවා. ඒකෙදී දා කාලෙම තිබුණා. සර්වඥාන්ත වැඩ ඉන්න කාලෙම තිබුණා. අදත් තියෙනවා. ඒකට හේතුව මොකද? අභ්‍යන්තර වශයෙන් තමන්ගේ సంతානයේ සීල සමාධි ප්‍රඥා ගුණ පෝෂණය කරේ නැත්නම් ඒ ශාසනගත භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන කාගෙන් නමුත් දැන හෝ නොදැන මේ අසන්තුට්ඨිය සමාජ ධර්මයක් විදිහට එහි දකින්න ඉඩ වැඩි. ඇතුළතින් පිරිච්ච ගතියක් ඇතුළතින් සන්තුෂ්ටි කරගතියක් ඇතුළතින් සම්පත්‍ති කරගතියක් කියනවා නම් ඒ පුද්ගලයා බොහෝ දෙනෙක් ආශ්‍රය නොකලත් වනවාසී වනපන්ත සේනාරණ ආශ්‍රය කරන හිටියත් දෙවියන්ට බඹුන්ට බ්‍රහ්මය දෙවි මේ රජුන්ට රටවැසියන්ට කියන හතර කණ්ඩේටම බොහෝ ප්‍රියමනා පුද්ගලෙක් බවටපත් වෙනවා ඒ නිසා අභ්‍යන්තර ගුණයකුයි මේ බාහිර සන්තුෂ්ක කියන ගුණයට වග කියන්නේ ඒකෙම එක පළුවක් තමයි මේ අපි එදා ඉවර කරපු සන්තුෂ්ක ගුණයට පස්සේ සංග්‍රහ වෙලා තියෙන සුභාර කියන ගුණය. සන්තුෂ්ක කියන වචන අපි කෙලින්ම සතුට ජීවිතයක ලැබෙන තෘප්තිමත් භාවයේ සතුට කියලා. සුභාර කියන වචනයෙන් කරලා තියෙන්නේ සුපෝසෝති. පෝෂණය කරන්න පහසුකම. කෙනෙකුට දැන් අපි සංඝයා වහන්සේලා වශයෙන් ගත්තොත් භික්ෂු භික්ෂුණී වශයෙන් පරපටිබද්ධාමේ ජීවිතාති අභින්නම් පච්ච වේකිතබ්බ. අපේ ජීවිතේ ඒකාන්තයෙන්ම පරපටිබද්ධයි. අනුන් විසින් දෙන චීවර පින්ඩ පාත සේනාසන ගිලම්පස. ඒක නිසා අපි පරපෝෂී జాතියක්. ඒ නිසා පිටක සර්වචන සඳහන් කරලා තියෙනවා පරදත්තෝ පරදත්තෝපජීවි ප්‍රේතය වගේ කියලා අපි. අනුන් දෙන්නක් මතම යැපෙන ප්‍රේතනිකායේ ඉන්නේ අපි. අපි සාමාන්‍යයෙන් මිය කිය ඥාතීන් සීපත් කරලා පින් දෙනකොට ඒ ඥාතිය යම් හේකින් පරදත්තෝපජීවි പ്രേතනිකාය ඉපදුනොත් පමණයි අපි මේ දෙන පින් ලබන්න පුළුවන් වෙන්නේ ඒ පරදත්තෝපජීවි പ്രേතයාට ඥාතීන් දෙන පින්මයි වස්තුවක් වෙන්නේ. ඉන් එපිට මොනවත් නැහැ. ඒ නිසා අපි දකින්නේ පරදත්තෝපජීවි പ്രേතයා පෙරේතෙක් වගේ. සර්වඥාන්සේ දේශනා කරන සංඝයා වහන්සේලා නැත්නම් මේ චීවර පින්න පාත සීනාසන කිලම්පස පිළිබඳව අනුන් මත යැපෙන මේ සංඥා වාන්දර පරදත්තෝප ජීවි ප්‍රේතයෝ කියලා. ඉතින් මේ ප්‍රේතයෝ ප්‍රේත කම්පාණය ගියාම අර ප්‍රේත පූජා තියෙන නැත්තඳ අප්‍රියයි. එනිසා එවැනි පරදත්තෝප ජීවි ප්‍රේතයන් පවා ඥාතියින්ගෙන් සැලකී ලබනනම් එයතු පෝෂණයට පහසු පිළිසක් වෙනවා. අප්පං වා බහුං වා ලෝකං වා පණීතං වා ප්‍රණීත වූ හෝ වේවා ගොරෝසු හෝ වේවා ටිකක් හෝ වේවා බොහෝ හෝ වේවා ලද දෙයින් සතුට වෙන ගතිය පෝෂණය කරන්න පහසු ගතියක් ඇති වෙනවනම් ඒකයේ දායක පක්ෂයට ලොකු ආදර්ශයක් ඉදිරිපත් වෙනවා යම් හේකින් මේ අභිනිෂ්ක්‍මණය කළා වූ එහෙම නැත්නම් නික්කම්මසිත ගේහසිත දෝෂ ගේහසිත සැප දුක් අතහැරලා නෛෂ්ක්‍රාම්‍ය සැප දුක් හොය නැත්නම් ගිහිලා ඒ ඇත්තොත් මේ සුභර ගුණය නැත්නම් එතකොට විශේෂයෙන්ම අර සමාජ ධර්මයක් වශයෙන් අපි පිළිගන්නගත්තේ අර බාහිර ලෝකයා දායක ලෝකයාට විතා ගන්න බැරුව යනවා මේ මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට උපවඤ්ඤාඤ්ඤ නිසිතා කියන විදිහට ගිහියන් සහ පැවිද්දන් අතර සම බෙදා හදා ගැනීමකින් සිදුවෙන මේ භාවනා ජීවිතය. සීලය වඩා හොඳ සීලයක් වඩපත් වෙන අරණ්‍යක භාවනා ගත කරන ජීවිතේ චිත්‍ය අධි චිත්තයක් පාඩපත් කරන්න හදන ජීවිතේ ප්‍රඥාව අධි ප්‍රඥාවක් පාඩපත් කරන්න හදන ජීවිතේ යම් කිසි කෙනෙක් හිතනවා නම් අපිට ධායක මොනවා හිතුවක් කමක් නැහැ අපිට ඒකේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ අපි මොනවා හරි කරලා කොහොම හරි කරලා අපි මේ ජීවිතේ සන්තෝෂ වෙන්න ඕනේ කියලා ඉතින් අපි මේ ධර්ම දේශනාව මත කරගන්න හදන්නේ මේ පුද්ගලයා මේ ලබන්න හදන්නේ ආමිෂ සන්තෝෂයක් මිස ධර්ම සන්තෝෂයක් නෙමෙයි. එතකොට මේ පුද්ගලයාගෙන් එළියට යන ගුණය මහා බරක් ඒ මනුස්සයා. සුභර විතර බර කියලා කියන්නේ මහා බරක් යනවා කියලා කියවම සායන්න බය සාමාන්‍ය බයක්. මේ සංස මේ pāli භාෂාවෙන් මෙතන තියෙන්නේ මහා ප්‍රාණ භයන්නේ භාර කියලා කියන්නේ පෝෂණයට පහසු. ඒ නිසා වික්ෂුන් වහන්සේ නමක් වෙච්චාම ඒ පුද්ගලයා මේ අපි මේ ඉන්නා වාගේ පැත්තකට විලා තමන්ගේ වැඩ බලාගෙන වණක් භාවනාවක් කරගෙන හිටියත් තමන්ගේ භාවනාවේ යම් කිසි ප්‍රගතිය අඩුපාඩුවක් එවන තන් නිතරම භාවනාවට හිත නොදෙන විදිහේ විතර්ක බහුල භාවයක් මොනවා හරි පටලැවිල්ලක් කියනවා නම් නැවත හැදලා සලකා බැලිය යුතු ගුණයක් තමයි මම ලේසියෙන් පෝෂණය කරන්න පුළුවන් පුද්ගලයෙක් නැත්නම් මොන දේ දුන්නත් ඒක අඩපාඩුවක් දකින්න කියන්නේ කියලා. ඒ මොකද ඒ අපි අර සමාජ ධර්මයක් විතර අපේ දායකයා අපි පිළිබඳව දැක්කත් මොනවා දුන්නත් පෝෂණය කරන්න බැරි පුද්ගලයෙක් කියලා දායක අපහසුතා දෙකකට මැදි වෙන එකක් තමයි තමන් කරන කුසලයේ පිළිබඳ අඩුපාඩු ගන්න. ඒක දායකට තියෙන. දෙක තමයි මේක ඒ හාමුදුරනේ කියලා දෙන්නේ කොහොමද? දෙන්නේ පුදන එකයි කරන්නේ. නමුත් ඒ ලබන පුද්ගලයා සතුටක් නැහැ. දේශයෙන් සන්තුෂ්ටි කරන්න බෑ. පෝෂණය කරන්න බැරි නම් ඒ දායකයට පුදුම තතරන ගතියක් කියා ගන්න බැරි ගතියකට පහු වෙනවාපත් වෙනවා. ඉතින් ඒක නිසා අවසානයේදී දායක පිරිස සහ ඒ කියන සුභර ගුණය නැති සංඝයා වහන්සේ අතර මොනවදෝ පටලැවිලි වගේ ප්‍රපංච වගේ වැඩ කරන්න පටන් අර ගන්නවා දෙන්නට දෙන්න රුස්සන්න ටිකටිකට එනවා දැන හෝ නොදැන නොබෝ කාලකින් හෝ බොහෝ කාලකින් ආන්නේ නිසා මේ සංඝයා වහන්සේ විසින්ම සලකා බැලිය යුතු ගුණයක් තමයි තමන්ගේ සුභර ගුණය. ඒ විතරක් නෙමෙයි අපි හිතමු අපි මේ වගේ බොහෝම එකම පවුලේ සමාජික පිරිසක් වගේ සංඝ පිරිසකට යුතු කරනවා. එක වහන්සේ නමක් මේ සුභර ගුණයනේ ඒ ඇත්තට මොන දේ කෙරුවක්වත් මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා ඌන ති අති තිත් අතිත්ත කියන ගුණ ඌනයි කියලා කියන්නේ ඒක අඩුවක් පේනවා අතිත්තයි කියන්නේ අතෘප්ති කරගතියක් කියනවා ඉතින් එහෙමනම් මේ සංඝ සමාජයේ ඇදීදී ගියාට මොකද අසමබර විෂම රෝධ හතරක් යුක්ත කරත්තයක් වගේ එහාට මෙහාට ඇදීදී යනවා මිසක ඒකේ සමපායයක් එන්නේ ඒක නිසා මේ සුභර ගුණය සුභර ගුණය සහිත පුද්ගලයාට නම් වාසිදායකයි සමාජයටත් වාසිදායකයි. සුබර ගුණය නැති පුද්ගලයා සමන්තත් අවාසිදායක වැඩක් කරගන්නවා මොකද ධර්ම දායාදයෙන් හැත්වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ඉන්න සමාජයේ පුදුමාකාර විවික්ෂිප්ත ගති ප්‍රපංච ධර්ම පහළ වෙලා මූල පරමාර්ථය මොන්ට අපි කියනවා මූල කර්මස්ථානේ පුදුම විදිහට වර්ණවත් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේක විස්තර කරලා දෙන්න සාර්ථකව පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නමුත් අනිවාර්යයෙන් මම පිළිගන්න දෙයක් තමයි මේක මෙවැනි සමාජවල සලකා බැලිය යුතු ගුණයක්. අසාර්ථක වෙන්න පුළුවන් ඒකේ හේතු ගන්නන ස්වභාවය ඒක හරියට මේ පහසුවෙන් පෝෂණය කරන්න බැරි මනුස්සයාට ධර්මයෙන්මුත් අමාරුයි තේරුම් කළ දෙන්නේ. නමුත් ඒකේ යම් කිසි කෙනෙක් දැනට ගොඩ එමින් පවතිනවා නම් තමන්ගේ භාවනාව වරින් වර නැගිටීමෙන් පවතිනවා නම් තමන්ට තේරෙනවා නම් මේ පැත්තට ගියොත් අවුලයි මෙන්න මේ පැත්තක් තියෙනවා කියලා අන්න එතෙන්දි මේ සරුවචන් වහන්සේ විසින් මහා කරුණාවෙන් මේ සුභර ගුණය කොච්චරනම් අත්ත කුසලයේ සලකන තමන්ගේ මේ ස්වార్థයේ සලකන කෙනෙකුට වටිනවද ඒ විතරක් නෙවෙයි ඒ පුද්ගලයා ඉන්න සමාජයේදී මේ සමාජයේ සාමක්‍රීයට සමය මේ සමාදානට කොච්චරක බලපානවද ඒක නොලැබුණොත් කියන දෙයකින් කනගාටුයි කියලා තමයි. ලැබුණොත් නම් සමග්ගානන්ත පෝසුක වගේ මේ ආමිත පැත්තක දාලා ඒ වගේ ලද දෙකෙන් සතුට වෙලා අපි සියලු දෙනාට මේ ධර්ම දායයේ දායාවෙත් නැත්නම් ඒ ධර්මයෙන් පින්නන පැත්තට ය아가න්න පුළුවන්. ඒක නිසා මේ සුභර ගුණය සමූහයක් වශයෙන් සෑම කෙනාටම පිහිටියොත් බොහොම අමාරුයි පිළිගන්න අමාරුයි හිතා ගන්න අමාරුයි කොහොමද හිතින්නේ කියලා. මොකද විචිත්‍ර විවිධ ආශාවල් සහිත පුද්ගලයෝ මේ අපි එකතු වෙලා ඉන්නේ. නමුත් මේ සුභර ගුණය මේ ධර්ම ගමනක යනකොට අර එකම නාවකට නැගිලා මුහුදට යන නාවිකයෝ වගේ තීරුම් අරගන්න වෙනවා. අමාරුවෙන් නමුත් රැකගත යුතුයි. ඒක සම්බන්ධයෙන් අපේ ශාසනයේ නැත්නම් බෞද්ධ සාහිත්‍යයේ ත්‍රිපිටකයේ සහිත අනිකුත් වල කියන විස්තර දිහා බලනකොට පේනවා කොච්චරනම් අමාරුවෙන් මේක sannivedanaya කරලා තියෙනවා කියලා සර්වඥාන්ති. මේ sannivedanaya කරන්න ඕනකම නිසා මේ අල්පේච්ඡ භාවයේ එහෙම නැත්නම් මේ සුභර භාවයේ ಗುಣ අනිකුත් ඇත්තන්ට සංනිවේදනය කරන්න හේතු ගන්නන්න අවශ්‍ය නිසා තේරවාදී මහා තෙරුණාංශලා දීලා තියෙන ආදර්ශ බලනකොට වචනෙත් නගා ගන්න බෑ. ඇයි ඇත්ත ඒ තරම්ම මේ මේ බාහිර දේවල් සම්බන්ධයෙන් මෙච්චරම ආදර්ශමත් වෙලා තියෙන්නේ. ඇයි මෙච්චරම කතා නොකර පරිශා වෙලා තියෙන්නේ. ඇයි මෙච්චරම මේවා පිළිබඳව ආදර්ශයේ අරගෙන තියෙන්නේ කිව්වොත් මේ කාරණාව ආදර්ශයෙමුත් ඒ විදිහම මොලේ දාන්න තියෙන මනසකට බොහෝ කල් ගිහිලම තාවෝද කළ යුත්තක් හැර කවදාකවත් වචනෙන් කියලා හෝ දඬුවම් කරලා හෝ වෙන ක්‍රමයකින් හේතු ගන්නන්න බැරි තරම් ගැඹුරක් තියෙනවා. ඒ ඒ සඳහා හොඳම සූත්‍රයක් වශයෙන් පෙන්වන්න පුළුවන් මේ ධර්ම දායාද සූත්‍රය සර්වචනාංශේ මේ මා වික්කවේ ආමිෂ දායාදා හෝත වික්කවේ ධර්ම දායාදා හෝත මා ආමිෂ දායාදා හෝතකි ආනේ මේ ශාසනයේ ධර්මයට දායාද වව් ආමිෂයට දායාද නොවව් කියලා. ඉතින් මේක සරුවෙන් බොහොම විස්තර කරලා තියෙනවා. විතර මතක් කරලා දීලා තියෙනවා. අපි මේ ගෘහස්ත සංගීය සිත සැප අතහැරලා අනිසරණ සිත හොයාගෙන නැත්තම් සබ්බ දුක්ඛ නිසරණ කියන පාඩේ කියලා පැවිදිට ආවට පස්සේ ඒ පුද්ගලයන්ට ආමිෂේ නැතුව බෑ. අපි ස්වාමීන් වහන්සේ සාන්ති මතක් කරන විදිහට හොඳට නරකර දෙකටම මේ පංචස්කන්ධය තමයි. සංසාරයට බැඳෙන්නත් මේ පංචස්කන්ධේ නිවන් ලබන්නත් 100%ක්ම ආයුධ කට්ටලේ දෙන්නේ පංචස්කන්ධය. ඒ වගේ තමයි මේ පංචස්කන්ධයට හේතු වෙන මේ සිව්පසය හොඳ නරක දෙකටම හිටිනවා. අන්න එහිදී පුළුවන් තරම් සුභර වෙන එක. එහෙම නැත්නම් එයින් ප්‍රශ්න නැත්නම් යපෙන්න බැරි භවන අපහසුතා මතු කරගන්න යන්න යන්න ධර්මයෙන් අපි ආදිනවා. ඉතින් මේක සඳහා වචනාංශය දීලා තියෙන නිදර්ශනය මේ ධම්මදායාද සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි හතරවෙනි සූත්‍රය වශයෙන් සඳහන් වෙනවා. භික්ෂුන් වහන්සේට මතක් කරනවා ගාණෙනි ධර්මයේත දායාද බව ආමිෂයේත දායාද නොව. සර්වචාන්ස මේ දෙකම දෙන්නයි ලෝකයට ඇවිල්ලා තියෙන්නේ. ධර්ම දායාදය සහ ආමිෂ දායාදය. එහෙම කියන්නේ සර්වචනාංශේ වෙන කිසිම ආගමක නැති විදිහට මේ අත්ත කුසලයේ ලබා ගන්න හැටි මේ ජීවිතයේදී මේ කොහොම කරගන්න හැටි ආදර්ශයෙන් පෙන්නන විශාල නෛර්යානික සත්‍යධර්මයක් එලිපෙලි කළ වදාරන්න යෙදුණා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ ආමිෂයට කොච්චරනම් ඉස්සරකමක් අධිපතිකමක් දක්වාද කියන උන්වහන්සේට භගවා කියලා ගුණයක් තියෙනවා භාග්‍යවන්තයි. සෑම දිනාගම පූජාවල් ලැබීමට සුදුසුයි. ඒ නිසා සර්වචන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය තියෙන නිසා අපි සාමාන්‍ය වචන කියලා 5000ක් කල්පවචන මේ ශාසනයේ දිගටම එයින් අපෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිසෙ භික්ෂු භික්ෂුණීන්ට සිවපතේ ඉබේම ලැබෙන සර්වචනාංශිකේ අධිෂ්ඨානයක් නිසා අපි හිතනවා මේක අපේ දක්ෂකම නිසා අපේ පුළුවන්කාරකම නිසා අපේ නෑදෑය නිසා අපේ සර්මකම නිසා අපේ පෙනුම නිසා කියලා ඒක සම්පූර්ණ සුපර ගුණය කාබාසිනිය කරලා අපි හිතා ගන්න මේ ਸਰවඥාසික අදිෂ්ඨාන නිසා මේක ලැබෙන නිසා අපි වළඳන භෝගේ මොකක් වුණත් බුද්ධ භෝගයක්. අපි මේ වළඳන සිවුර කොහොම වුණත් අරය අදජයක්. ඒ බව අපි දැනගෙන කටයුතු කරනවා නම් අපිට පුළුවන් වෙනවා අපි මේ මේ ධර්මයට මදයි බොහෝම හොඳයි කියලා සතුටු වෙන්න. ඉතින් ඒ නිසා ධර්මචනාංශ මේ ආමිෂීල සහ ධර්මයේ දෙකටම ඉස්සර භාවයක් උසලමින් උන්වහන්සේ මතක් කරනවා මේක ලැබුණාට ආමිෂී ලැබුණාට සර්වච්ච ශ්‍රාවකයන් වහන්සේලාට අනිකුත් අතට වඩා ඒක පිටිපස්සේ යන්න එපයි කියලා. එතෙන්දී උන්වහන්සේ මතක් කරනවා දවසක් සර්වචනාංශය ආහාර වළඳලා රාත්‍රියේ යම් කිසි දෙයක් ඉතුරුව තියේදී එතන එන භික්ෂුන් වහන්සේ නමකට කතා කරලා කියනවා මේ මම වැළඳුවා මට ඇති මේක අතිරික්තයි මේක ගිහිල්ලා තනකොළ නැති බිමක් හොදාන්න මාළු නැති වතුරක් හොදාන්න කියලා මේ එක කෝලයකට දෙනවා ඒ ගෝලයා කල්පනා කරනවා දැන් සර්වචනාංශ වැළඳුවා නම් සර්වචනාංශට ඇති නම් මේක ඉතුරු ටික තනකොළ නැති පොළොක දාන්න කියනවා නම් මේක වතුර මාරු නැති වතුරක දාන්න කියනවනම් ඉතින් මේක මම බැලඳුවාට දෝෂයක් නැහැ. මම ඉන්නේ බඩගින්නේ. ආන එවැනි සංදිස්ථානකට පැත්තෙච්ච පළවෙනි කෝලයා කල්පනා කරන ඒකට සරුවච්චන් වහන්සේ මතක් කරලා තියෙනවා ධම්මදායාදා හෝතම ආමිෂදායාදා කියලා. ඒ නිසා මම මේ ධර්මයට දායාද වීමේ ගෞරවයක් වශයෙන් මම බඩගින්නේ බුදිය ගන්නවා. මේ වත්තික මේ ඉතුරු වෙච්ච ආහාර ආමිෂේ මම ඒ තනකොළ නැති වීම කොහොමද මම මාළු නැති වතුර කොහොමද දානවයි කියලා එයා ඒ බුදුහාමුදුරගේ වත ඉවර කරනවා ධර්ම දායාදේ ඉස්සර කරලා ආමිෂ දායාදේ ගන්නේ නැතුව තව කෙනෙක් කෙනවා තව කෙනෙක් ආවම අපි තෝ වෙන දවසක අර විදිහටම සරුවචන් වහන්සේ ඥානෙ වළඳලා දැන් මට ඇති ඇති හොඳටම මේ ටික වැඩි ඒ නිසා මේ මේකේ තියෙන වැඩි ටික අස් කරන්න අර කියන විදිහට තනකොළ නැති පොළොකෝ මාන්න චවසුක දාලා කියන්නේ කියලා ඒ පුද්ගලයා ඒ භික්ෂුන් වහන්සේ නම කල්පනා කරන දැන් සර්වචනාංශයට මේක ඇති අතිරිත්‍යක් මේක තියෙන්නේ මම හොඳටම බඩගිනි ඒ නිසා මම වැළඳුවාට කමක් නැහැ කියලා එයා ඒක වළඳලා සුවසේ නිදා ගන්නවා කියන්නේ. ඉතින් මේ මේ ජවනිකාව පිටිතට දීලා අපි මේ සභාවෙන් යවුවොත් මේ දෙන්නගේ කොයි එක්කනාගේ ගුණය නැත්නම් කොයි එක්කනාගේ හැසිරීම සර්වචනංශ ගුණයක් විදිහට සලකයිද කොයි එකද අගේ කරන්නේ කෝකද ඉස්සරහින් කියන්නේ කෝකද පස්සෙන් කියන්නේ කියලා පුතුම මිශ්‍ර උත්තරේ දෙන්න තියෙනවා. ප්‍රෝජනේ සලකලා කටයුතු කරන්නේ නැත්නම් ඒක උත්තරයක් දෙන්න පුළුවන්. මේ සර්වඥාන්සේ පෙන්වන්න හදන ධර්ම දායාද සූත්‍රයේ දක්වන ප්‍රධාන කාරණාව පැත්තෙන් සලකනකොට තව උත්තරයක් දෙන්න පුළුවන්. කොහොම නමුත් මේ වෙලාවේ මම අහන්නේ නැහැ. මම බලාගෙන ආපු යටි සූත්‍රයේ දෙන විස්තරය හරියට කියන්නේ ඒක නොවලදා පතුලේ හෝ දාපා කරලා ඇරලා තනකොළ නැති බිම හෝ දමලා ඒ බඩගින්නේ නමුත් මම ධර්මයට දායාද වන්නේමි ආමිෂයට දායාද නොවන්නේමි කියන භික්ෂුන් වහන්සේ තමයි සර්වඥාසාගේ කරන්නේ. ඒක නිකන් සාමාන්‍ය කරුණාවක් මෛත්‍රියක් ඇති කෙනෙකුට ගේ උපදේශයක් ආදර්ශයක් කියලා හිතා ගන්නවත් බෑ. එහෙව් කෙනා ඒ විදිහට ඒ සර්වචන සාත්‍රිත උනා හකදාන තියෙන බක්තිකවත් කල්පනා කරන්න නැතුව සලකන කෙනා සුභරයි පෝෂණය කරන්න තේටි ඒ පුද්ගලයා ඒ බඩගින්නේ ඉඳලා ධර්මයේ පැත්තට එහෙම නැත්නම් කෙලස් කපන පැත්තට ඒ රාත්‍රී ගත කරන්න තියෙන ඉඩ වැඩි බව සර්වඥයන් සඳහන් කරනවා හොඳට පෝෂණය වෙලා කාලා බුදිය ගන්න සංඝයා වහන්සේට වැඩි ඉතින් ඊට පස්සේ මේ සංඝයා වහන්සේලාට මේ වචනේ බරපතල වැඩිනේ. ධම්මදාය ආදා භික්ඛවේ හෝතම ආමිෂ දාය ආදා කිය සර්වඥාන්සේ මේ බණ ටික දේශනා කළා. කන්ද කුටියට වැඩම කරාට පස්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා මෙන්න මේ බරපතල වචනයක් සර්වඥාන්සේගෙන් පිට වුණා. මේක අපිට හිතා ගන්න අමාරු තේරුම් ගන්නවයි පස්සේ සර්වඥා සඳහන් කරනවා. ශාස්ත්‍රෝන් වහන්සේ අල්පේච්ඡව සුභරව ගත කරද්දී ශිෂ්‍යෝ අල්පේච නැතුව මහේච්ඡව සුභර නැතුව පෝෂණය කරන බැරි සත්‍යකුත් තියෙනවා සර්වචනාංශයේ අල්පේච්ඡව සුභරව ගත කරදී ශිෂ්‍යෝ අල්පේච්ඡව සුභරව ගත කරන ක්‍රමයකුත් තියෙනවා කිය මේ ශිෂ්‍යයන් විසින් මේ විදිහට සර්වජන් වහන්සේ හැමදාම ආමිෂය ඉස්සර කරේ නෑ ධර්මයමයි ඉස්සර කරේ ඒ නිසා ලද දෙයින් සතුට වීම කරන්නේ කොහොමද කියලා ඒ එක එකක් එක එකක් කෙලස් ධර්ම පිළිබඳව ලොකු විස්තරයක් කතා කරලා කියනවා මේ කෙලස් කැපීම සඳහා කටයුතු කර නැත්තන්ට ප්‍රධාන වශයෙන්ම මේ ආමිෂ ලාභේ නරකට හිටිනවා එන විදිහකට කියනවා නම් පෙරකල පින් මේකට සමාදාර මේ වාසනා ගුණය කියලා කියනවා. ඒ වාසනාව අවාසනාවට කියනවා. ඉතින් මෙන්න මේකයි මම මුලින්ම මතක් කරේ මේක මේ කීයක් සංගේ නැත්තම් සිල් රකින්න නැති බණ භාවනා කරන්න නැති නැත්තම් මේක මතක් කරොත් එහෙම සම්පූර්ණම මේ දක්කදී විලෝපන අදහසකට යනවා. නමුත් මේ සිල් අරගෙන කටයුතු කරන ඇත්තට ඇයට නොකයි නැත්තු නැච්ච ගීත වාදිත විසෝක දසන අයින් කරපු ඇත්තෝ මුදල් පරිහරණය වගේ දේවල් වලින් වෙච්ච ඇත්තන් නම් තේරෙනවා මේ කොහටද මේ සර්වචනාංශයෝ ගෙනියන්න හදන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ කොච්චර සර්වචනාංශයේ ලස්සනට ධර්ම දේශනා කළත් මගේ පුද්ගලික අත්දැකීමේ හැටියට නම් තමන් භාවනාවේ එක්කෝ සමත භාවනාවෙන් ලැබෙන සමත සුඛයක් එනත්තම් විපස්සනා භාවනා ලැබෙන විපස්සනා සුඛයකට අයිතිවාසිකම් නැතිනම් ඒ අඩුව සම්පූර්ණ වෙන්නේ අනිවාර්යයෙන්ම මේ ආමිෂයෙන් තමයි. ආමිෂයමුත් නොලැබී ධර්මයමුත් නොලැබී ගියොත් උම්මත්තක වෙනවා. ඊට වැඩි හොඳයි ආමිෂය හරි ලබාගෙන මනුස්ස ලීලාවෙන් ගත කරන නිසා නිසා මේක සුභර ගුණය නෑයි කියලා මේ තලෙන් එලවලා දාන්න, සබෙන් පන්නලා දාන්න, දඬුවම් කරන්න ආපත්‍ය වක්නක්වලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මෙන්න විදිහට කියනවා මේ සුභර ගුණය මානයක් කරගෙන කෝදුවක් කරගෙන අනුම්මනින්ට ගියාම අලිම අවුලකටපත් වෙන. ඇත්තට මෙහෙම මනින්න තරම් සුදුසුකමක් අපිට නැහැ. නමුත් අපි නැත්තම් අපි කියන හරියටම කියන අම්මා නැහැ. මෙවැනි ධර්මතාවයක් දේශනා කරපු සරුවචනාංශයේ ශිෂ්‍යයන් වහන්සේ නමක් විදියට ඉති වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා කොයි ආකාරයකද මේ මේ ආමිෂයේ විසි වික්ෂුණාස්ලා පැත්තේ කියනවා චීවර පින්න පාත සේනාස ගිලම්පස කියන ආමිෂයේ විසි පිහිටිය යුත්තේ ඒක නැතිව බැරි යකෙක් නමුත් අපිට පේන්නේ මේ යක්ෂයා එහෙම නැත්නම් මේ ආමිෂේ වැඩි වෙන්න වැඩි වෙන්න තමන් කැපී පෙනෙනවා තමන් දක්ෂයි තමන් වාසනාවන්තයි තමන් පින්වන්තයි ආදී වශයෙන් මේ ලෝකයා විසින් කොටිම්ම කෙනා අම්මල දාත්තා අපි ඔළුවට දාපු මේ මේ සංඥා ටික විසින් අපි කොහෙද මේ ගෙනියන්න හදන්නේ එහෙම ලෝකික ප්‍රතිචි සරුවත්යන් වහන්සේ මේ ආමිෂයෙන් නැත්නම් ආමිෂයේ තියෙන මේ නොහොරට නිවර දිහාවට අකුසලයට අරගෙන ගතිය ධර්මයේ නිර්ආංශ සුඛයේ එහෙම නැත්නම් අවේදිත සුඛයේ තියෙන සැප පෙන්වලා දීම සඳහා මේ කරපු ධර්ම දේශනා ක්‍රමය පුදුමාකාර විචිත්‍ර ගතියක් පුදුමාකාර ආශ්චර්ය ගතියක් තියෙනවා. ඉතින් මේ ඒ ධර්ම ආශ්චර්ය කොච්චර වුණත් ඒක ලබන කෙනා සුතේ ලබන කෙනා දැනටමත් ඒ සමත භාවනා කියලා ලබන ප්‍රතිඵලයක් හෝ නැත්නම් හොඳ සමත සමාධියක් එහෙම නැත්නම් විපස්සනා විලවණ විපස්සනා සමාධියක් නැතිනම් මේ ධර්මය කිව්වට ඒක වටහා ගන්න තියෙන දුෂ්කරතාවය අපි හොඳින්ම තේරුම් ගන්න ඕනේ. අවබෝධ කරපු කෙනාට හොඳට වැටෙනවා ඇයි මේ මෙච්චර බුදුහාමුදුර ලස්සන මේ කියලා තියෙදි මේ කාම ලෝකයේ රජුන් සහිත මේ රටවැසියා මේ තරම්ම මේකට වශි වෙලා ගත කරන්නේ කියලා. ඒක අපි ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. ඒක නිසා මේ සුභාර කියන ගුණය සන්තුෂ්ක කියන ගුණයට සම්බන්ධ කරලා බැලුවොත් නම් සුන්දර දෙයක් කතා කරන්න පුළුවන් සමාජයට කතා කරන්න පුළුවන්. සතුට සිත් ඇති. ඒකට කියනවා අපිස් සතොස් ගුණ ඇති. අපිච්චතා සන්තුට්ඨිතා කියලා. මේ දෙක කවදාකවත් තව කෙනෙකුට පටවන්න ගියොත් එයා ඒ කාන්තිම අධිරාජ්‍යවාදී පාලකෙක් බවට පත් වෙනවා. ඒක තමයි අධිරාජ්‍යවාදී කියන්නේ ඒ නැති පරි මිනිසයාට අල්පේච්ච වෙන්න කියන. සන්තෝෂ වෙන්නේ කියලා කියනවා. අපි කෙලෙන් කාලා කිරෙන් අත හොදලා ජීවත් වෙන ඔයගොල්ලෝ ලැබිච්ච දෙයකින් සතුටු වෙන්නේ කියලා මේක දේශපාලන න්‍යායවාදයක් ඇති කරගෙන බැරි එකක් තලන්න පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ සතුටු වෙන්න ලැබිච්ච දෙයින් සතුටු වෙන්න ඕගොල්ලෝ අල්පේච්ච වෙන්න ඕනේ කියලා එහෙනම් අර රටවැසින් පුළුවන් තරම් අයබදු අය කරගෙන ඒ රාජ්‍ය රෝ පුදුමාකාරයේ සැප විඳිනවා. සැප විඳලා අර මිනිසුන්ට බණ කියවනවා. කියවන නැත්නම් කියනවා. නමුත් මේ ධර්මතාවයම මේ අපි සතස් ගුණ යම ඉතාමත්ම රාජ්‍ය ධර්මයක් වඩපත් කරගත්ත අශෝක මහරජන් රාජන් රාජ්‍ය. එතුමා මේ මේ ආරියවන්ත සූත්‍ර දේශනා වගේ ලද දේ සතුටු වීම සන්තුෂ්ටෝ හෝති iterator චීවරේන සන්තුෂ්ටෝ හෝති iterator පින්න පාතේන සන්තුෂ්ටෝ හෝති iterator සීනාසනේ සන්තුෂ්ටෝ හෝති iterator සන්තුෂ්ඨෝති භාවනාරාමතය කියන හතර රාජ්‍ය මූල ධර්මයක් බාටපත් කරගත්තා. මේපත් කරගත්තට පස්සේ එතුමත් ඒ රාජ්‍ය ධනය වියදම් කරලා 84000ක් විහාර පන්සල් කරමින් පුළුවන් තරම් ඒක හරියට පාවිච්චි කරා රටවැසියලට කියලා දුන්නා මේ ලද දෙයින් සතුට වෙන ගතිය. මේක මහින්ද මහරහතන් වහන්සේ ඒ විදිහටම geddiya පිටිම ගෙනලා දෙන ලංකාවට. ගෙනල්ලා ඒ එදා ඉඳලා රාජ්‍ය ධර්මයක් විදිහට නැත්නම් රාජ්‍ය අනුග්‍රහය ලැබපු ලංකාවේ බෞද්ධ සංස්කෘතිය කැපී පෙනෙන අංගයක් විදිහට මේ ආර්යවංශ සූත්‍ර දේශනාව රට රාජ්‍ය පුරා නැත්නම් ධනෞසරිසලා පැතිරලා තියෙනවා. විශේෂයෙන්ම දැනට ශිලාලිඛ ලේඛනගත විස්තරවල මේක ආර්යවංශ සූත්‍ර දේශනාව බොහොම ජයට විස්තර කරනවා. මේක භික්ෂුණාටලා දේශනා කරන නිසා භික්ෂුණාටත් ආදර්ශවත් ඒ සුභ ගුණයේ එහෙම නැත්නම් මේ ලදදී සතුන අපි සතුස් ගුණවල ගුණ ප්‍රකාශ කරපු නිසා එදා උන්වහන්සේලාට ලේසි වෙලා තියෙනවා. අරගේ ජීවිතේ පින්නපාත ජීවිතේ පාංශකූල දැරීම භාවනාව. නමුත් පහු වෙනකොට පහු වෙනකොට මේ ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි වෙනකොට නිවෙනින් ඈත් වෙනවා. නිවෙන කියන්නේ එකපාරක් ලාභ සත්කාර කියන්නේ එකපාරක්. අඤ්ඤාව වික්‍රේ ලාභ සක්කාර අඤ්ඤෝ නිබ්බාන. මෙන්න මේ දෙකේදී අපිට දෙන්නලා දීලා තියෙන්නේ ඒක මම කියන බොහොම ඉවසිල්ලෙන් බොහොම කල්පනායෙන් බාර ගන්න කියලා පෙර කළ පිනට මේක ලැබුණත් සුභාර කියන ගුණේ නැතිනම් ඒ බුද්ධලට ඒක අවාසනාවට ඉදින් ඉඳී තියෙනවා. ඒක නිසා ධර්මචන්නාංශේ උපසම්පදා වෙන භික්ෂුන් වහන්සේලාට උපසම්පදා මාලකයේදීම මතක් කරලා දෙනවා. පාංශකූල චීවරන් නිසාය පබ්බජා. සංතේ යාව ජීවං උස්සාහෝ කරණීය. මරණේ මේ පාංශකූල සිවුර නිසායි උඹලගේ පැවිද්ද තියෙන්නේ උඹ මැරෙනකන් ජීවිතේ පවත්නකන් මේ පාංශකූල සිවුර මත යැපෙන්න උත්සාහ කරන්නේ කියලා. අතිරේක ලාභෝ ඕන තරම් වෙන්න පුළුවන් කොමං කප්පාදිකම් භංගම් සානං ආදි වශයෙන් විවිධාකාර සිවුරු ලැබෙන්න පුළුවන් පෙරකල පින් නිසා ඒව අතිරේකලාභී සලකන්න මේ පළවෙනියෙන්ම හම්බ වෙන්නේ පින්න මේ මේ පාංශකෝල සිවුරට මම බල කියනවා. අනිත් ඒවා ඕගොල්ලන්ගේ පූර්වක්‍රත කුසලය අනුව ලැබෙන්න පුළුවන්. ඒක පාවිච්චි කරන එක ඒක තමන්ගේ වැඩක් නමුත් මේ මූලික දේ මතක තියාගෙන යනවනම් එහෙනම් ඔන්න ආදි වශයෙන් පිටන උපසම්පදාවක් පිටන අල්පේච්ඡකමක් තියෙනවා සුබරකමක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ අඩුම ලංසෝ දේශනා කළා කියනවා මේ පාංශුකුල සිවුරක් පින්න පාතේ ගිහින් ඉස්සලා වඩලා ලබන පින්න පාතයත් රුක්ක මුල සේනාසනයත් බෙහෙත් පිළිබඳව පූජි මුත්‍යා. මේ හතර කොච්චරනම් කෙනෙකුගේ විවේකයට කෙනෙකුගේ මේ අනුමත නොයපෙන නොරන්දන ගතියකට පත් කරලා කියනවා කියනවනම් සාක්ෂි සිංහේ කොහේ ජීවත් වෙනවා. යම් වෙලාවක අපි මේ පිළිබඳව අඩුවක් දැක්කා නම් අපි මේ පිළිබඳව ඌණ පූර්ණයක් කරන්න ගියා නම් අනිවාර්යයෙන්ම ගිහි ධර්ම ලංකා ගන්න වෙනවා. මේ උපක්‍රම ගිහි න්‍යාය ගිහි නීති අපිට ලං කර ගන්න වෙච්චාම අපිට ගිහි උපදේශකයෝ තෝරන වෙනවා අන්තිමට අපේ වැඩ පිළිවෙල නිකම්ම නිකන් ගිහි බවටපත් වෙනවා. ඒ නිසා මේ තේරවාද බුද්ධ ආගමේ අටුවාවලියන යුගයේ වෙනකොට මෙව පිළිබඳව ඒ පැත්තටත් මේ පැත්තටත් වාදමත් වෙලා තියෙනවා. මොකද ඉස්තිරසාර වෙලා තියෙනවා. ඒකෝට රාජ්‍ය අනුග්‍රහය ලැබිලා තියෙනවා. දක්ෂ භික්ෂුන් වහන්සේලාට මේ ලාභ සත්කාර වැඩි වෙච්ච නිසා යම් යම් සංකරතා ඇතිලා තියෙනවා. මම හුදුවට ගැඹුරේ හදාරපු එක ස්වාමීන් වහන්සේ නමක් මතක් කරා. පිටියන බලනකොට අඩුපාඩුකම් තියෙනවා. වික්ෂුණාසලා පාවිච්චි කරන යම් උපකරණ වගේක් තියෙනවනම් ඒ උපකරණ කිසිම දෙයක් ගියකට හොරකම් කරන්න හිතෙන්නේ නැති දේවල් කියනවා. එනිසා භික්ෂුණාංශේ නමක් යම් කිසි දෙයක් ඥාන්තනක දාලා ගියා නම් ඒක වේරෝ ගන්නවා කුඹි ගන්නවා වගේ දෙයක් වෙනවා මිසක් කවුරුත් ඇවිල්ලා හොරකම් කරන්න දෙයක් ඇත්තේ නැහැ. හොරකම් කරන ධර්ම දෙයක් භික්ෂුණාංශේ නමක් ළඟ තියෙනවා නම් ඉතින් ඒ භික්ෂුණාංශයට විශාල වගකීමක් එනවා ඒව ආරක්ෂා කරන්න. අතිරේක ලාභ වෙන්න පුළුවන්. නමුත් ඒව නැතුව බෑ. කියන අදහසට පස් තුනොත් ඒ ඉබේම වහලෙක් බවට ඉබේම 16ක් බවට බැගෑ කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේක මේ වගේ අපි වගේ පිළිසකට නම් කොහොම බය නැතුව ඍජුව කතා කරන්න පුළුවන්. තේරුම් ගන්න නැත්නම් ඉන්නවා. එහෙම නැති වුණොත් අද සමාජ විද්‍යාඥයන් විසින් අහන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ගුරුවරයෙකුට වෘත්තීය අනන්‍යතාවයක් තියෙනවා. දොස්තර මහත්තයෙකුට වෘත්ති අනන්‍යතාවයක් තියෙනවා. රජ කෙනෙකුට තියෙනවා. භික්ෂුවගේ මොකද්ද වෘත්ති අනන්‍යතාවය කියලා අහනවා. යැත්තෝ පින්නපාත කරලා වැයෙන්නේ නැත්නම් පාංශුපුර ජීවු කවදාකවත් දරන්නේ නැත්නම් ආරණ්‍ය සීනාසල කවදාකවත් ඉන්නේ නැත්නම් පූජි මුත්‍ත බේසජපේ කිසිම දෙයක් කරන්නේ නැත්නම් සම්පූර්ණ මේ කිහිප වැඩ කරන වැඩ පිළිවෙල කරනවා නම් කොහොමද මේ දෙක වෙන් කරන්නේ? ශක්තියම යුරමේ පමණද? ඊට පස්සේ ඇත්තෝ අයිතිවාසිකම් වෙනුවෙන් කීයන් එක උරටොට දීලා සටන් කරලා මේකයි අපේ භික්ෂු උරුමය කියලා කියන්න පටන් අරගත්තට පස්සේ කොහෙද ධම්මදායදේ සහ කොහෙද ආවසදායදේ පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙන්නේ. ඒ තමයි අපි විහිං මේ අවචනාසේ දීපු මේ වචිනා රජ කෙනෙකුගේ නැත්තම් ශක්විත රජ කෙනෙකුගේ පොතුන්නේ තියෙන මිනිකොණ්ඩලක් වාගේ. මේ පැවිද්ද දීලා තියෙනවා මේ පාංශකොළ චීවරයක්, පින්ඳ පාත්‍යයක්, සේනාසනයක් පූජි මුත් බේසජ්‍යත් අරමුණු කරගන්න. ඊට අමතර ලාභ තියෙනවා. දැන් අමතර ලාභ વિશે අපි කොච්චර ගියාද කියලා කියනවා නම් අපිට බොහොම අමාරුයි පිළියර ගන්න. ඇයි මේ ගිහියයි පැවිද්දයි අතර මොකක්ද වෙනස? මොකද්ද වෘත්තියේ මේ අනන්‍යතාවය? වික්ෂෝපෙදී. මොකද්ද උරුමේ? මේක බොහෝමත්ම මේක අවුරුදු 100කට අතර ඉස්සලා ඉතාමත්ම දුර්වල වෙලා තිනවා ගණින්නාන්සලාගේ මට්ටමට වැටලා තියෙන ලංකාවේ දහසයි. ඒක හොඳයි. ඒක මොකද එතකොට ඒක පැවිද්දක් නෙවෙයි. කණින්නාන්සලා කියලා කියන කපුව වාගේ. මේකල බුද්ධ පූජා තියාගෙන ඉනවා, අමුදරුව රකින්නවා, පන්සල් දේවල් යැපෙනවා. ඒක මිනිස්සු සලකනවා. නමුත් උපසම්පදාවක් ඊට පස්සේ ඇති කරත් කොච්චර දෝ කාලයක් ගියා මේ විපස්සනාව තේරුම් ගන්න. මේ ශෞතිස් ගණන් වල 40 ගණන් වල 50 ගණන් වල ඉතාමත්ම දාර්ශනිකව නැත්තම් හුඟක්ම සමාජ සංවේදී සමාජයේ මේ නාඩි අල්ලගෙන කටයුතු කරපැත්තන්ගේ පොත්දියා බලනකොට පේනවා අනේ ඒ අත්තුන්ගේ පද නැහැ. කවදාකවත් මේ ජීවිතේ නිවන් දකින්න අදහසක්වත් කවම කවදාකවත් මාර්ගඵලයක් ලබන අදහසක්වත් කවදාකවත් ධ්‍යානයක් ලබන අදහසක්වත් පේන දෙයක් මානක තිබිලා නැහැ. ඒයටත් කතා කරලා තියෙන ශාසනය රකින්න. ඒයටත් කතා කරලා තියෙන භික්ෂුන් වහන්සේගේ උරුමය ගැන කතා කරලා බලලා লীලා තියෙන දේවල් බලනකොට මොනම ගන්න දෙයක්වත් නැහැ. එනිසා මේ සුබර කියන ගුණයට ගොඩාක් පරිසරයක් බලපානවා තමන්ගේ ආධ්‍යාත්මික ගුණ සංකාණයක් බලපානවා බලපාපු ඇත්තන්ට නැති ඇත්තන්ට වඩා තේරවාද ශාසනය පිළිබඳව ලොකු වගකීමක් තියෙනවා. මේ විදිහට කියනවා නම් භික්ෂුත්වයේ වයසට යන්න යන්න යන්න. ඒක සාමාන්‍ය වයසේ. එහෙම නැත්නම් මේ විපස්සනා ඥානවල ඉහළට යන්න යන්න. නැත්නම් සමත භාවනා ඉහළට යන්න යන්න ඒ පුද්ගලයා ආදර්ශයම ලැබෙන ප්‍රතිඵල නෙවෙයි ප්‍රතිඵල දෙවෙනි කොට දාලා ආදර්ශයෙන් ඉස්සර කරලා ගියොත් විතරක් ඔන්න තේරවාද සාසනය අපිට තේරවාද සාසනයට අපි උර දුන්නා ලය දුන්නා කියලා කටයුතු කරා. ඒ නිසා මේ පැහැදිලි කරලා මම කියනවා මගේ අත්දැකීම ඇටියෙද කොච්චර භාවනා කරත් කොච්චර සමත ලැබුවත් මේ සුභාර කියන ගුණය ගුරුවරයාගෙන් ලබනවා හැර හිතලා නම් එන්නේ නැහැ. භාවනා කරත් එන්නේ නැහැ කියලා මට කියනවා. දාන කරපුවාම එක ගුණයක් නම් ඔබට ඕන සුබර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනුන්ට බර වෙන්න පුළුවන්. නමුත් ගුරුවරයෙක් පෙන්වලා දීලා තිබ්බොත් මේ දෙකේ මේ සුබර ගුණය දේව ගුණයක් මේක බ්‍රහ්ම ගුණයක් මේක ආදී ගුණයක් ඔබ නිවන් ලබලා නැතත් මේ පාර යන කෙනෙක් විදිහට ආත්ත කුසලය ගැන හිතන කෙනෙක් විදිහට සුබර වෙන්න කිව්වොත් එහෙම ඇත්තටම භවනා ප්‍රතිඵල ලැබුණ නැති කෙනාට මේක සත්‍යාවෙන් පවණමයි පිළිගන්න පුළුවන්. නමුත් යම්ම ධර්ම කොටසක් සාක්ෂාත් කරපු කෙනාට නම් පේනවා මොන තරම් ඇතුළකින්ද මොන තරම් ඇතුළතින්ද මොන තරම් ගැඹුරකින්ද අපිට මේ කතා කරලා කියලා තියෙන්නේ ගොඩින්ම බේරෙන ක්‍රමයක්. නමුත් ඒක පේනු බැලුවට පේන තියෙන අතිරාජ්‍යවාදී මතවාදයක් කියලා. සමහර විටක සර්වචනාංශයේ මේ ධම්මදාය අද සූත්‍රය වගේ දේශනා නොකර තිබුණා නම් මොකද මේ තමගේ ශිෂ්‍ය ජනයා ජනප්‍රිය වෙන්නේ නැති වෙයි කියලා. අද මේක වැඩි යොමුක් සෙල්ලම් බලන්න තිබුණා. ඒක නිසා මේ ආරණ්‍ය වැඩ පිළිවෙලක් තියෙනවා, භාවනා වැඩ පිළිවෙලක් තියෙනවා, පැවිදිකමක් තියෙනවා කියලා යම් තැනක අපිට වාසියක් ලැබිලා තියෙනවනම් අපි මතක තියාගන්න ඕනේ අපිත් හැකි තාක් තුරට ඒ දේවල් සම්බන්ධයෙන් අදුම ගානේ අපි සතොස් ගුණය සන්තුෂ්ඨීතාවිය පිළිච්ච ගතිය සම්පත්‍ති කර ගතිය අපි තුල කොච්චරක් වැඩේවද කියලා බලන්න. ඒක කවදාකවත් හැබැයි වස්තුව මත රඳා පවතින දෙයක් නෙවෙයි. ඕන තරම් ආර්ය සම්පත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයාට අපි සතුස්ුණ සහිත වෙන්න පුළුවන්. කොච්චර වස්තු ලැබුණත් අපි සතුස්ුණ නැති වෙන්න පුළුවන්. කොච්චර දුක්පත් වුණත් මේක තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා මේක ඉතාමත්ම බාහිර සාධන ගැන හිතලා හෝ ඉතාම ආයාසයෙන් ලං කරගත යුතුයි. එක්කෙනෙක් මේක ලං කරගත්තොත් ආදාසවත් විදියට පුදුමාකාර විදියට ඉතින් සුවඳ පැතිරෙන්න පටන් අර ගන්නවා ඒ මුළු සමාජය පුරා. ඒක නිසා මේව පිළිබඳව බැලු බැලමට තමයි රුචි නැහැ. බැලු බැලමට මක් පිළිගන්න අමාරුයි. නමුත් අපි යන පාරේ අනිවාර්යයෙන්ම ලැබෙන ලබාගත යුතු පෝෂණයක් අතර හම් වෙන විශාල ප්‍රෝජනයක් සලකලා මේ සඳහා කියලා තියෙන ධර්ම කොටස ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අපි තේරුම් ගන්නවා. අපි කොච්චර ගිහියත් ඇහැරියත් තණ්හා දුතියෝ පුරිසෝ. මනුස්සයාට තෘෂ්ණාව තමයි දෙවෙන්න බවටපත් වෙන්නේ. ඒ තෘෂ්ණාව තියෙන තාක්කල් ඔය අපිච්චතාව වෙනකොට මහිච්චතාව වෙනවා. සුභර ගුණය වෙනකොට අනොන්ට පෝෂණය කරන්න බැරි ගති මත වෙනවා. ඒ නිසා අපි මේක කෙලස් පැත්තෙන් බලනවා නම් ਸਰවචනාංශේ සඳහන් කරන්නේ තණ්හා පටිච්ච පරියේෂණ. යම් කෙනෙකුට තෘෂ්ණාව තියෙනවා නම් ප්‍රහාණය කරන ලද තෘෂ්ණාව තියෙන කියන්නේ සෑම පෘථග්ජන කෙනෙකුටම තියෙන දේ. එහෙමනම් ඒක කියලා සොයා යන ගතියක් තියෙනවා. ඒෂණේ කියලා කියන හොයාන යනවා. පරිේෂණේ කියලා හැම වෙලාවෙම බලන්නේ මේට වැඩිය හොඳ මොනවද ඉල්ලන්නේ. තණ්හා පටිච්ච පරිේෂණ. පරිේෂණ පටිච්ච ලාභෝ. උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ දේ මට ගන්න ඕනේ මේ දේ මට ගන්න ඕනේ කියලා විතරක් කර කර ඉන්නකොට ඒන් 115ක් 20ක් විතර වගේ ඇත්තටම ලාභත් ලැබෙනවා. මුගක් වෙලාවට පරදිනවා. මුගක් වෙලාවට පච්ච වෙනවා. මුගක් වෙලාවට මේ පසුබාහන වෙනවා. නමුත් සමහර වෙලාවට යම් යම් දේවල් වල ලාභ ලැබෙනේ පුද්ගලයා හිතන ඕන්න මම වෙනදා නෙවෙයි 15ක් දැන් සාර්ථකයි. නැත්නම් 15 15ක් මම දිනු මට ලැබුණා කියලා. ආමිෂ ලාභේ ඒ පුද්ගල සලකනවා නිකමනට ලාභයක් මගේ ගුණයක් මට ලැබිච්ච ලාභයක් කියලා. මේ ලාභං පටිච්ච විනිච්ඡය. ලාභේ හම්බෙච්ච ගමන් අල්ලපු ගෙදරට මෙහෙමයි මගේ මෙහෙමයි. අර බාහිර කුටි ආනුසංග මෙහෙමයි මගේ මෙහෙමයි කියලා අර ලාභය මනින්න පුළුවන් ඒ ආමිෂ වස්තු මත ඉඳගෙන ඉතින්මයි දැන් ලෝකේ තියෙන හැම මේ ආර්ථික මට්ටම් ලංකාව වගේ ඉන්දියාව වගේ රටවල් වල තියෙන කුල ભેදෙනේ එංගලන්තේ තියෙන එහෙම නෙවෙයි ආර්ථික පන්ති ભેදේ ධනවතා මධ්‍යම පාතිකයා මධ්‍යම ඉහළ පන්තිය මධ්‍යම පහළ පන්තිය කම්කරුවා ඔහොම කියලා තමයි යන සම්පූර්ණ ආර්ථිකය මේකෙන් තමයි ඔක්කොම ගලකෙන්නේ විනිශ්චය සිද්ධ වෙන්නේ මේකෙන් තමයි ඒ නිසා ලාභං පටිච්ච විනිශ්චයෝ විනිශ්චය විනිශ්චය පටිකන විනිශ්චය ඇති කරනකොටම චන්දරාගයක් ඇති වෙනවා ඒ චන්දරාගය කියලා කියන්නේ මේ Tamanට ලැබිච්ච දේ අනුන්ට අහුවෙන්නේ නැති විදිහට ඒ රැකගන්නේ කොහොමද කියලා අර තෘෂ්ණාවෙම ඇතුලේ තියෙන ලාටුවක් තමයි තෘෂ්ණාවම ඇතුලේ තියෙන අමුතු ගඳක් තමයි චන්දරාගේ පහළ වෙනවා අර ඇතිවිච්ච විනිච්ඡය මති මේ චන්දරාගය එමස කැමතුණා තයින් කරන්න බෑ ඒක ඇතුලේ තියෙන දෙයක් මේ චන්දරාගය නිසා අජෝසා දැස ගන්නවා. ඒකට ගිල ගන්නවා. ඒකට පිංග ගන්නවා. ගෙට ගෙව තිනවා වාගේ අර Taman ලබාගත් මේ උපාධිය දැනුමක් හෝ වස්තුවක් හෝ ලාභ දත්කාරයක් හෝ කීර්තියක් හෝ ප්‍රශංසාවක් ඒක දැස ගන්න. අර කොළබවත් එක දිලං කරපු. ආව කොළඹ බලඟට ගිහිල්ලා අතෙන් ගහන. ගහනකොට අත අවු වෙනවා. ආන්නේ වගේ ඒකට මෙතෙක් වෙලා කොහොල්ල බව දැනගෙන කිච්චුනාට ප්‍රශ්නයක් නැහැ. කියලා ගහපු ගමන්ම තමයි කෙරෙන්න පටන් අරගන්නේ අතේ මයිල් ගොඩක් තියෙන කොහොල්ල බබාගේ අතේ ගහනකොටම අතට අහු වෙනවා. ආන්නේ වගේ මේ අජ්ජෝසාය තිට්ඨති. ලං වෙලා කිච්චු කරලා හෙට ඇතුළෙන් උත්සාහ කරනවා. අන්න මේ අජ්ජෝසනං නික්කා තමයි පටිග්ගහෝ. ඊට පස්සේ කරා මේගේ මගේ පරිග්‍රහ කරනවා. අපි කියන්නේ භූත පරිග්‍රහ, යක්ෂ පරිග්‍රහ කියලා කියන්නේ යක්ෂයෙක් කැවිලා ඒ පුද්ගලයාගේ ඇඟට රින් කරනවා. අවිද්‍යාව කියලා කියන්නේ ඒකයි වගේ අපි මේ ලැබිච්ච දේ අඳිනවා. දැන් සාමාන්‍ය විවර බාගෙන මිනිහ ඇඳලා. අඳින්නේ ගුණාට තමයි. ඒ වුණාට පේන්න තියෙන්නේ රජෙකුට ඇඳා වගේ, සීතු කෙනෙකුට ඇඳා වගේ පිටින් ඉන්න බලනකොට පේනවා ඇඳලා තියෙනවා. අන්නේ වගේ පරිග්‍රහක් සිද්ධ වෙනවා. මේ පරිග්‍රහම් පටිච්ච මච්චරියෝ. අන්න ඒකට මසුරුකමක් පහළ වෙනවා. මම මේ බොහෝම ආයාසයෙන් පරි මේ අක්‍රමයෙන් එහෙම නැත්නම් ප්‍රයෝග ඥාණයෙන් ලැබපු මේ වස්තුව අනේ අනුන්ට සාධාරණ වෙයිද? අනුසාධාරණ වුණොත් මොකද කියන්නේ? ඒකට මට කියන විශේෂයක් නැහැ. ආන්න මේ මච්චරේ ගුණ පහළ වෙන්නේ අර අල්ලගත්ත මට්ටම පරිග්‍රහ මට්ටමට තමයි මච්චරේ ගුණ පහළ වෙන්නේ. ඒ මච්චරේ ගුණ නිසා තමයි ආරක්ෂාවක් පිළිබඳ ප්‍රශ්න මතුවේ. අපිට ලැබිච්ච දේ රකින්න ඕනේ. ඊගියතරලා තියෙන්නේ දැන්. ඒ වුණාට පච්චේ ලොකු සාධික වශයෙන් කියනවා දැන් මාගේ එක වැඩ පටන් ගන්නවා. ගියේ ඉන්නකොට නම් ඉති ගොවිය ගොවිය විතරයි. දැන් මේ පැවිදිලා මේ වගේ පටන් ගත්තත් ගොවිකමත් කරන්න ඕනේ, ව්‍යාපාරත් කරන්න ඕනේ, අමුදරුකමත් කරන්න ඕනේ, තේරම කරන්න ඕනේ. ඒ නිසා හතර පැත්තෙම දරවැටලා ඕන පැත්තකින් අහු වෙන්න පුළුවන්. ආන්නේ විදිහට ආරක්ෂාවට මේ මච්චරිය නිසා ආරක්ෂා කරන්න පටන් අරගත්තට පස්සේ අභාග්‍යයි සිංහල බුද්ධ ආගම රකින්න පටන් ගන්නවා. බාහිරිනා එහෙම නැත්නම් මේ වෙන තැනක අපි ඉස්ථානේ නම රකින්න ඕනේ, අරක රකින්න ඕනේ, මේක රකින්න ඕනේ කියලා. මොකද මේ ඉස්ථානේ නම රකින්න කියන්නේ මේ ආර්ය බාහිරපත්ති උත්තමයන්ගේ ගුණ රකින්න එක නෙවෙයි. ඒ ඉස්ථානේ දින ආපකේචි සංසා නැත්නම් මේ ලැබි මේක රකින්න පටන් අරගන්න. ඒකට හේතු වෙන්නේ මච්චරිය මච්චරිය නිසා ආරක්ෂා. මෙන්න මේ ආරක්ෂාව නිසා තමයි කලාව විවාද තුවන් තුවන් පේසුඤ්ඤම් මුසාවාදෝ තෝතෝ කියලා කියා ගන්න වෙනවා ඊළඟ නඩු කියන්න වෙනවා බන ගන්න වෙනවා ගහ ගන්න වෙනවා සම්පූර්ණ අනේක අකුසල ධර්ම සම්භවන්ති કૃષ્ණවනිදා මේක යන පාරක් ක්‍රම 9කට ගිහිල්ලා අන්තිමට සාමාන්‍ය ගිහියෝ වගේ එකිනෙකාට කුඩු මිස්කාගත්ත ගිලව වගේ නියව ගන්න පටන් ගන්නවා හිතෙන් යනකොට මොනම කමක්වත් මේ මේ පැවිදි ගතියක්වත් භාවනා ගතියක්වත් අල්පේචි ගතියක්වත් නිසල මොනවාක්වත් එන්නේ නැහැ. ඒක සම්පූර්ණ අර ගිනාවු කෙලස් කඳ වැඩ කරන්න පටන් අරගන්නවා. ඉතින් ඒක සර්වචනාංශ දේශනා කරන්නේ මේ තෘෂ්ණාව ක්‍රියාත්මක වෙන්න පුළුවන් ධර්මය හොයන අනුත්තර විමුක්ඛං පියං උපට්ඨ වේදින අනුත්තර වූ විමෝක්ෂයේ පිණිස මේ විදිහට අත්පොසලේ පිණිස අපිට මේ කියන මේ තෘෂ්ණාවට යොදවන්න පුළුවන්. අපි ඒකට කියනවා කුසල ඡන්දය කියලා. එහෙම නැත්නම් මේක ක්‍රියාත්මකමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ මොකේදද? කාම ඡන්දයට තමයි. ඒ තමයි ඡන්දය තමයි ඡන්ද මූලක සබ්බේ ධම්මා. මුළු ලෝකෙම තියෙන සෑම ධර්මයක ඡන්දය මුල් කරගෙන තියෙනවා. නමුත් මේ ඡන්දේ ක්‍රියාත්මක නැති වෙලාවක් නැහැ. ආනේ ඡන්දය හැම වෙලාවෙම කුසල ඡන්දයක් වාටපත් වෙන්න නම් මේ ආමිෂය පිළිබඳව සුභර ගුණය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ මොකද අන් කෙනෙක් ඒක දැක්කට අපිට කියලා දෙන්න ඉන්නේ නැහැ ඒ තරම මේක බුද්ධික දෙයක් ඒ ඡාපිය සුභර ගුණය දාන්නේ නැති වුණොත් එimhe අන්තිමට වෙන්නේ අපි පටන් අරගත්තට මූලික අපිට ලැබිච්ච විවේකනේ ಗುಣ කණින ගැතිය නිසා කොහේ ගිහිල්ලා නැතර වෙනවද කියලා කියන්න බෑ ඉතින් මේක පිළිබඳව රත්පාලක ස්වාමීන් වහන්සේගේ චරිතේ උන්වහන්සේ පැවිදි වෙලා තියෙන මේ ගිහි ගෙදර තියෙන මෙන්න මේ පාෂය දැකලා. ඇත්තටම ඒ ගිහියන්ගේ තියෙන පාෂය පිළිබඳව ගිහියන්ගේ වචනෙන් කියනවනේ ඒ අත්තු විදි කරන්නේ පැවැත්ම සඳහා කියලා. ඒ තමයි ඒ කට්ටිය හදාන තියෙන නිදහසර කාරණාව. ප්‍රශ්නෙකුත් නැහැ. මොකද වැඩ ආරම්භ කරපු ඇත්තෝ නෙමෙයි. යම් කිසි කෙනෙක් ගිහිව ඉඳගෙන ඕකමන්න සතිපට්ඨාන යාල සතිපට්ඨානගෙන ඉතලා සතිපට්ඨාන භාවනා කළා නම් අපිට කියන්නේ ආරද්ධ විපස්සකේ කියලා. ඒක ආරම්භ කළා තියෙන්නේ. එහෙම නොවෙන ගිහියගේ තියෙන්නේ මෙන්න මේ මේ සුභර ගුණය නෙවෙයි. පෝෂණය කරන්න පුළුවන් ගැති නෙවෙයි. නව අලුත් ಜಾති තාක්ෂණ ක්‍රමවේද සහ හොයා යමින් යන පරිේශනවල පුදුමාකාර අත්‍යුක්තිකර භාවයක්. අරිය පරිේශන නෙවෙයි ආමිෂ පරිේශනයි. මෙන්න ආමිෂ පරිේශන නිසා පසුගිය අවුරුදු 200 කාලය ඇතුළත මිනිස්යාගේ ඇති වෙලා තියෙන මේ තාක්ෂණ දියුණුව එනදා මේ තොරතුරු තාක්ෂණය පිළිබඳ දියුණුව බලනකොට හිතා ගන්න බෑ මිනිහට මොකද වෙලා තියෙන්නේ අන්තිමට. අර තමන්ගේ වලිගය අල්ලා ගන්න අයියෙන් වටේ කරගෙන බල්ලෙක් වාගේ වේගෙන් කරකැවෙන්න පටන් ගන්නවා. මේකේ දායේ මහා රත්පාල කුමාරයන්ට තේරිලා තියෙනවා. තාමත්ම ධනවත්, ඊටාමත්ම උතුම්. පස්සේ තමයි මේ දෙමව්පියෝ අඬා වැළපෙති ගිහිල්ලා ඒක කොහොම හරි රටේ නොහිට ගියා. හිටියනම් ඉන්න බෑ. ඊට පස්සේ තමන්ගේ ඒ අත්පුතේ සම්පූර්ණ කරන සර්වචනන්දි දකින්න ආපු වෙලාවේදී ඒ නගරේ තියෙන උයනට ගියා. එතකොට ඒ රජුගෙන් බොහොම දන්නවා මෙයා මේ සිටු කුමාරයෙක් බව. ආරංචියක් හම්බ වෙනවා මේ සිටු කුමාරයා දැන් ඇවිල්ලා ඉන්නවා කියලා පැවිදිලා. රජුරෝ එතකොට යනවා මේ රාජකීය ගෞරව සහිතව කීකෙවිලා මොකද මේ කරගත්තේ මොනවද මේ කරන්නේ ඇයි ඇයි මේ වෙලා කියන්නේ කියලා අර ඒ රජුරවන්ටත් කොහෙන් කෙනහිල්ලක් වගේ මේ මෙච්චර වර්ණ සිටු පුත්‍රයෙක් ගිහිල්ලා මේ වගේ අල්පේච්ඡ ජීවිතයක් ගත කරන ඊට පස්සේ උන්වහන්සේ කියන මේ බුදුරජාණන් වහන්සේ ධර්මාදාත හතරක් මතක් කරලා තියෙනවා. ඒක එකක් තමයි මේ තණ්හා දාසෝ අචිත්තෝ තණ්හා දාසෝ මේ ලෝකයේ අතෘප්ති කරයි තණ්හා දාසයක් තෘෂ්ණාවට දාසකම් කරන තරක් මේකේ ආනේ නිසා ඒකේ ආධිනව දැකලා මම මේ පැවිදි වුණා කියලා. රජුට මොකද එහෙම කියන්නේ? මට නෑ මම දැන් බොහොම සතුටින් ඉන්නවා. මම මේව අතෘප්ති කරගත්ත එහෙම නැත්නම් තණ්හා දාසගතයක් මගේ ළඟ නැහැ කියලා මෙයා කතා කරනකොට බොහෝම ලස්සනට ඒ රටපාල ස්වාමීන් වහන්සේ රජුරන්ට හේතු ගන්නලා දෙනවා ඔබතුමා මේ විදිහට තණ්හා දාස නැහැ කියලා කිව්වට ඔබතුමා දැන් තමන් ඉන්න රටේ වැඩ කටයුතු රාජ්‍ය කරන ඉතින් බොහොම ජය තිනකොට අසල්ලද රටකින් වැද්දෙක් කෙනෙක් ඇවිල්ලා වැද්දා කියනවා මම ආපු රටේ එහා පැත්තේ බොහොම වටිනා රාජ්‍යයක් තියෙනවා ඒක මේ මේ විදිහට ආර්ය සම්පන්න මිනිස්සු බොහොම සාමයෙන් ගත කරන්නේ යුද හමුදාවක් කරේ මේ මොනවත් නැහැ. කොහොම සතුටින් ඔබතුමා ගියොත් බොහොම ලේසියෙන් අල්ලා ගන්න පුළුවන් ඇල්ලුවොත් මෙන්න මේ මේ ලස්පස්සු සම්පත් හම්බ වෙනවා. එහෙම හම්බ වෙනවා කියලා දැනගත්තොත් ඔබතුමා මොකද කරන්නේ කියලා. ඉතින් රජු කියන මොන කොටද අපි ගිහලා රැක ගහලා අල්ලා ගන්න තමයි. ආනෝකට තමයි කියන්නේ මේ තෘප්තිමත් භාවයේ නැතිකම. තණ්හාවට දාසයි. කොහොමද මම තණ්හාවට දාසයි කියලා කියන්නේ මම නේද රජු රටේ කියලා හන්දත් ওই වාගේම කරුණු පෙන්ලා කියනවා ඒකට පළකුමාරයෝ ඔබතුමා තමයි රජ කියලා කියන්නේ මුළු කාමෙම බදා ගන්න හදන වැඩිම දාසයක්. රටින් මහාම මහ දාසයක් මුළු රටම ඔබ වහන්සේ කියලා හිත ඔබතුමා කියලා හිතන්නේ රටේ ඉන්න ගෑනු සේරම ඔබේ කියලා හිතන්නේ රටේ ඉන්න වස්තු සේරම ඔබේ කියලා හිතන්නේ අනික මිනිස්සු හම්බ කරලා මට බදු දෙන්නයි මේ ඉන්නේ. ඒ නිසා වැඩිම දාසයක් ඔබතුමයි කියලා ඉතාමත්ම අනුගතනස පෙන්නපු මේ සුභර ගුණය නිසා මම අර පැවිදුණා කියන ගතිය පෙන්නලා දෙනවා. ඉතින් මේ සුභර ගුණය යම් ප්‍රමාණයකට යම් කිසි කෙනෙක් ස්පර්ශ කරනවා නම් ඒ පුදුරට ලැබෙන ආනිසංස තමයි සතුට ප්‍රමෝදය මේ සතුට ප්‍රමෝදය නැතුව නම් කවමදාකවත් ධ්‍යානයක් ලබන්න බෑ ධ්‍යානක් උපදවන්න බෑ සතුට ප්‍රමෝදය නැතුව කවම කවදාකවත් මාර්ගඵලයක් ලබන්න බෑ ඒක නිසා මේ සුබර ගුණය නැත්තම් ඒ පුද්ගලයා කවදාකවත් අතෘප්ති කර පුද්ගලෙක් කවදාකවත් සන්තුෂ්ටියටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයාට උපචාර සමාධියට ගියාම කවදාකවත් අල්පේච්ඡ පැත්තට යන ගතියක් එහෙම නැත්තම් මේ නිරාමිෂ පැත්තට යන ගතියක් එන්නේ නැහැ. ඒ වගේම උදේට ධ්‍යාන විපස්සනා භාවනා කරලා මේ අරමුණේ උද්‍යප්පේ උද්දතම කැපී පෙනෙන ප්‍රදේශයකට ගිහිලා උද්‍යප්පේ වේගය අධිකකම නිසා උදය නොපෙනී වය පක්ෂේ පමණ ශීඝ්‍රයෙන් පෙනෙන්න පටන් අර ගන්නකොට මේ සුභර ගුණේ නැති නැත්නම් අල්ප සන්තුෂ්ඨ ගුණේ නැති පුද්ගලයාට මහා බයක් වැටෙන්න ගන්නවා මහා අසරණකමක් වැටෙන්න ගන්නවා ඒ පුද්ගලයාට එතකොට පේන්නේ ආමිෂයමයි සරණ ආමිෂයමයි ලෙන ආමිෂයමයි ථානෙ ආමිෂයමයි දුවේ ඉන්සා නැවතත් ඇත්තරිනවා බලනවා තමන්ගේ අතපය තියනවාද හිටපු තැනම දින්නේ ආදි වශයෙන් අර එහා පැත්තට යආගන්න බැරි ගතිය තියෙන්නේ මේ ආමිෂයම පදනම් කරන යන ගතිය නිසා ඒ නිසා අර අපි විසාකච්ඡා කරලා පහුගිය දවස්වල ගිරිමානන්ද සූත්‍රයේ අන්න කල්ැතුවම අපි අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, සබ්බ ලෝකේ අනවිරත සංඥාදී මේ සංඥා ටික අනතම මේ සුභර ගුණය කල්ැතුව දැනගෙන හිටියේ නැත්නම් අපි එතෙන් ගිහිලා කියන්නේ අර ධර්මයේ විසින් අපි අතිරණ තැනට ගෙනිච්චාට පස්සේ මේ සර්වඥාන් වහන්සේ පෙන්නපු මේ සංඥා ඉදිරිපත් කරගන්න අසාර්ථක වුණොත් බැරි වුණොත් ඒ කාන්තෙම හිත නැවතත් වැටෙන කාමයටම. එනිසා මේ වෙනකොට මේ භාවනා කරපු යැත්තෝ මෙතෙන්ට කොච්චර වාර ගන්න ගිහිලා තියෙනවද කියලා හිතන්න බෑ. ඊසෑම වෙලාවකම ආමිෂ පැත්තමයි හැරෙන්නේ. ඒ මොකද හේතුව දවස පුරාම කල්පනා කර කර ඉන්නේ බොහෝ විට කල්පනා කරන්න වෙන්නේ මේ දේශියෙන් පෝෂණය කරගන්න බැරි ගැතියක්. අതൃප්ති කර ගතියක්. ඉතින් අතෘප්ති කර ගතියෙන් ඉදිරියට යන මනුස්සයාට විනිශ්චය කරගන්න බොහොම ඒක නිසා ගොඩින්ම පුළුවන් තරම් ඒ අල්පේච්ඡත්තන් ආශ්‍රය කරමින් අපි සතුස්කුණ තියෙන ආශ්‍රය කරමින් යැත්තු මොකද මේ ළමාලට තමන්ගේ ඵල ප්‍රතිඵලන ලබලා ඒ තියෙදි තල්පේච්ඡා. ඒ මොකද අනිකට ආදර්ශ මිස මේ කටයුතු කෙරෙනවා. ඒ නිසා ඒ ಗುಣ ටික මේ සුභර ගුණ සන්තෝෂ කියන ගුණ ප්‍රകൃතියෙන් පිටින් ඇති කරගන්න නැතුව භාවනාවෙන් ඉතින්ද ගියාට ඒ පැත්තට යයි කියලා නම් කියන්න බෑ. නිසා එක විදිහට බලනකොට මේක අනතුරු එක වීම. තමන්ගේ පැත්තෙන් බලනකොට මේක කල්යතු ඒ වගේ ගුණයක් ගන්න නැතුව ඒ වගේ කල්යන පිටු ආශ්‍රය කරන්නේ නැතුව ඒ වගේ ධර්ම සාකච්ඡා නොකර බණනාහ අතෙන්ද අපි කොච්චර දෝ යන්නේ ඇති. මොකද බුමරැංගි ගත්තා වගේ බලපින්දිච්ච ගමන් ආපහු කරකලා වැටෙන්නේ අර ආමිෂෙටම තමයි. ඒ නිසා මේ මේක සිංහලෙන් අපි කියන්නේ ටැග් දුන්නට වැඩි වටිනා ටැග් බාරගන්න. ඒ නිසා අපි යන පාරේ අනිවාර්යයෙන් ඒ කියන්නේ අපි සර්වඥාන්සේ විසින් දේශනා කරන ද නෛර්යානික ක්‍රමයකටනේ අපි කොච්චර කරුවත් ආනාපානෙ වඩනවා, පිළිවිහැකිරීම කරනවා, සක්ක සක්මන් භාවනා කරනවා, එදින්ද වැඩ කරනවා අනිවාර්යයෙන්ම ඔතෙන් යනවා. ගියාට ගියාට වැඩි වේගෙන් ආපහු වෙනවා. මොකද හේතුව එතන ආමිෂේ නැහැ. එතන ධර්මිකේ. නමුත් මේ ධර්මය නෙවෙයි හොයන්නේ. ඒක නිසා අපිට කියන්න පුළුවන් සත්‍යපට්ඨාන සූත්‍රය සර්වචාන්සේ ඒකාන්තයෙන්ම දේශනා කරනවා මේක සත්තානං විසුද්ධිය ආදී ආනිසංස හතක්. මේ ආනිසංස හත දවස් 7ක හෝ අවුරුදු 7කින් ලැබෙනවා. ඇත්තටම නොලැබෙනවා නම් නෙවෙයි. ලැබුණට මේ භාවනා කරන කෙනෙක් බාර ගන්න ලෑස්ති නෑ මොකද ආමිෂ දායාදයේද ධර්ම දායාද කියන දෙකෙන් හිත වැඩියෙන්ම පුහුණු කරලා තියෙන්නේ හිත වැඩියෙන්ම නැඹුරුව තියෙන්නේ හිත වැඩියෙන්ම ගැම්ම තියෙන ආමිෂ පැත්තට. නිසා නිවන් දකින්නයි කියලා භාවනා කරන කියලා ගොඩාක් කටමඬ දෙයක් නැහැ. කාම ලෝකේ හරි කමන්නේ භාවනා ලෝකේ හරි කමන්නේ මේ සතුට ඇති කරගන්න ප්‍රමෝදය ඇති කරගන්න ඕනේ අර ඇත්ත බොහොම මහන්සිලා අතිකාල දේවාවල් පවා කරලා ආමිෂයෙන් තමයි සතුට ලබන්නේ නමුත් සර්වචනාංශයේ තමන්ගේ ගුණ පුහුණු කරලා ප්‍රත්‍යක්ෂ කරලා පිළිලා දුන්නා මේක නිර්ආමිෂව ලබතයි ඒ නිර්ආමිෂව ලබන්නත් අපි කර්ණිමිත සූත්‍රයේ අත්ත කුසලී කියන වචනේ විස්තර කරනකොට විස්තර කළා අටුවාව සමහරලාට කියනවා මේ ගුණ ටික රහතන් වහන්සේගේ ගුණ කියලා. නමුත් රහත් වෙන්න කැමැති වෙන රහත් බව අපේක්ෂා කරන නැත්නම් මේ ගුණ වඩන්න වෙනවා. වඩන්න තු භාවනා කරනකොට මේ ගුණයි කියලා කවදාකවත් හිතන්න බෑ. එන්නේ රචනාන්ති ඉස්සල්ලා ධ්‍යාන ලැබුපැත්ත හිතියම ආලකට මෙතේ යන්නත් ඇති. මොකද ඒගොල්ලෝ හිතුවේ මා ව්‍යසනයක් කියලා ඒක. ඒ ලැබෙන තියෙන ආමිෂ නැති වෙනවා. ආමිෂ නැත්තනක තපක් තියෙනවා. ඒ නිසා මම බැරි වෙලාවත් මේ නිරාමයට අපි ඇල්ලුවොත් එහෙම විනාශයක් වෙන්නේ කියන එක වගේ හිතුවා. ඒ සර්වඥාසර ධර්ම මේ අරිය පරිහිණ කරලා කරලා කින් කුසල ගවේෂිව ගිහිල්ලා බැරි වෙලා හෝ දැනගෙන හෝ කොහොම හරි මේ නිරාමයට පැත්තට ඡන්දේ දීපු ගමන්ම අකාලිකවම උන්වහන්සේ ත්‍රිවිද්‍යා පහළ වීම සිද්ධ වෙලා නිවන් සාක්ෂාත් කරන්නේ සිද්ධ වෙනවා. ඒ නිසා පරිසරය ඉතාමත්ම තදින් බලපාන මේකට. සමග්ගාණන් තපෝසුකෝ කියලා කියන්නේ සමගි සංගයා. නැත්තම් එතන තපසකුත් නැහැ තපස්සුකේකුත් නැහැ. මේ සමගිය ඇති කරන සංඥා තුළ සුබ්බන වෙන්නේ නැතුව මොකක්ද කියන්නේ? මොනම දෙකින් හෝ අඩුපාඩුවක් හිටුනම් මෙන්න මේ කියන ආරක්ෂාව පිළිබඳව මච්චරිය ගුණ පිළිබඳව එතකොට කලා විවාද සත්ත්ව දාන ආදී වශයෙන් දේවල් ඉන්නකොටම කල්පනා කරලා බලන්න ඕනේ කොතනද මට වැරදිලා තියෙන්නේ. අපි හිතන්නේ අනුන්ට වැරදිලා කියලා. ප්‍රශ්න විසඳන්න යන්නෙම අපි උපදේශක විදියට. මොකද වැරදිලා තියෙන අපටමයි. ඒ මොකද අපි අපි කලින්ම මේ නස්සබ්බ දුක නිසා කියන මේ කිවිසම ඇරගෙන තියෙන්නේ. එනිසා මේක අනුමාන සූත්‍රය දාලා සලකා බලන්න ඕනේ. අපිට අනුන්ගේ කලා විවාද පරිශන කරන්න තියා අපිට ඇති වෙන එකවත් නැතිලා දෙන මේ ලද දෙයින් සතුට වෙන්නේ අපිස්සතොස් ගුණ නැත්තම් මේක ඉතින් අත්‍රිච්ඡතාවය කියන ගුණයට වගේ ලුණු වතුර බොන්නගේ කතාව තමයි කියන්නේ කොච්චර බිවත් පිපාසී කර වෙන්නේ. ඉතින් මේක අර භයානකම තමයි කෙනෙකුට මේක හේතු කරලා දෙන්න බැරි තමයි. නමුත් අපි ඒ අතිනම් මගේ ජීවිතේ මම ඉතාමත්ම සතුටු වෙනවා. අපි මේ අපවත් සුවදාල මාහිපාණාංශ විසින් ඇති කරලා දෙන මේ ආදාසිය දිහා බලනකොට. තාම තමයි බොහෝ දෙනාට ඇයි මේ වගේ කැලේකට වෙලා හිටියේ. ඇයි මේ විදියට මේ සුළු පිටසක් අරගෙන ඒ පිටස එක්කෙනෙකුට දෙන්නෙකුටවත් මේක කියලා දෙන්න උත්සාහ කළේ. මොකද අනිත් පැත්තෙන් තමන් උනත් කෙලෙසෙන් දිට තිබුණා. මේ රාගකත්කාර පැත්තට ගිහිලා ආමිෂ වැඩි වුණා. නමුත් ඉන්න කාලේ නම් අපිට ගුණයක් වශයෙන් පේන්න තිබුණේ නැහැ. මොකද ඉතින් අර උදේෙන් දැන් පේන කුකුලයි කර්මනේ සුදු පාට පේනා වගේ දැන් නම් එන්නේ එන්නේ එන්නේ අර වන්නලිකයෙන් ඈතට යන්න යන්න යන්න යන්න කොට උදේට පේන්නේ ළඟට ගියන් පොත පෙන්නේ. ඒක දෑවුල උසල බලන්න එපා. ඈතට යන්න යන්න පේනවා. ඒ මේ අපි සතොස් ගුණ ඇති කරපු කෙනෙක්, සුබර ගුණ ඇති කරගත්ත කෙනෙක්ගේ ගුණ බුද්ධ ආගමේ නෙවෙයි. ඒක තන්නේ කරම manussත්වයේ ඉක්මවලා ගිය ගුණයක්. මෙලවම ජීවත් වෙන దేవතාවයි. මෙලවම ජීවත් වෙන බ්‍රහ්මෙන්. මෙලවම ජීවත් වෙන පිරිච්ච මිනිසෙක ඒක අතෘප්ති කර මිනිසයාට කරප්පන් වගේ දෙයක්. පේන්න බෑ. රාජ්‍ය වණ්ඩාර අටපාල කුමාරයා දැක්කට පස්සේ පේන්න බැරුව ගිලා සම්මුඛ පරීක්ෂණය කරනකොට මොකද එහෙම කියන්නේ මට නෑ එහෙම දාත ගතියක් මට නෑ නේ මාතෘත්‍ය කර ගතියක් කියලා ඉන්න රජුරණ කරන කෙනෙහිලා වගේ මොකද රජු රාජකම් කරන්නේ කාමයටනේ යම් කෙනෙක් කාමයේ ඉක්මවල ගිහිල්ලා සුභරගුණයටපත් වුණා නම් ඒකවල රජුරෝගේ කිසිම රජකමක් නැහැ ඒ නිසා මේ අපිස්සතොස් ගුණ ඒ සුභරගුණ කාටවත් පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ පෙන්නුවොත් අනිවාර්යයෙන් මේකට අහිමි සිද්ධ වෙනවා නමුත් තමගේ ආරක්ෂාව තියාගන්න පුළුවන්. මතු අපිට ගොඩාක් වැඩ තියෙනවා මේ සාසනේ වැඩ කරගෙන යන්න නම් මේ සුබ අරගුණේ බොහොම ලේසියෙන් අපි පෝෂණය කරන්න පුළුවන් ගැටි ඇති කරගත්තා නම් ඒක හරි ලේසි ඕනම කෙනෙකුට මේ බොහොම හුරතා සත්‍යක් බාට තමයිපත් වෙන්නේ. එතකොට ඉල්ලීමයි වාස්කම් දිනාගෙන යන සත්නක් සත්නකට අපිට යන්න වුණොත් අපි හිතා ගන්නවා ඒ කියන්නේ අපේ මූලික අනන්‍යතාවයේ අපි කෙලස ගන්නවා. නමුත් අපි කරපු අකුසල කර්ම නිසා මොනහත් ශාක්‍යයට පෙළඹෙන්න ගියා. අපි නිතරම මතක තියාගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ බොහෝම වෙහෙස අරගෙන මේ ධර්ම මේ භාණ්ඩාගාරේ තැපත් කරලා තියෙන්නේ. පුළු පුළුවන් වෙලාවට අපි ඒක ප්‍රයෝජන ගන්නවනම් මිස කවදාකවත් නැත්නම් මේ අත්තු කුසලීසී කරන්න අමාරුයි. වෙන විදිහට කියනවා නම් මේ සමත භාවනා ප්‍රතිඵලයක් හෝ විපස්සනා භාවනා ප්‍රතිඵලයක් ගන්න බෑ. අපි නැත්නම් මේ පරිේශන වල මච්ඡදී ආරක්ෂාකට ඉතුරු දෙතුන් ගත කරගොරම ජීවිතය මත. ඒ නිසා අද පැයකට කාලය අරගෙන තියෙන අපි මේ වෙනකොට මම හිතාන හිතියේ මේක නම් ඔච්චරම කතා කරන්න දෙයක් නැති වෙයි කියලා. ඒක මොකද සන්තුසුගුණයක් කතා කතා කරලා තිබුණ නිසා. නමුත් මම එක පැත්තකින් සම්සෝධනව අමාරු මාතෘකාවක් මත කර ගන්න පුළුවන් වෙච්ච එක කියන්නේ ඒ වෙච්ච එක. තේරුණාද නැද්ද තේරුම් ගත්තද නැද්ද කියන එක නම් මම තනිකරම විවෘතව කියනවා. නමුත් මම ප්‍රාර්ථනා කරනවා අපිට මේ වගේ මේ ආරක්ෂක කැදල්ලකුත් හම්බෙලා තියෙදි අපිට මේ වගේ දායකයන්ගේ ප්‍රසාදේ මතුවලා තියෙදි ඉස්රායිල් ගත කරපු ආදර්ශත් තියෙදි අපේ પરමාර්ථත් පුළුවන් තරම් අපි නිර්වර්ජ්‍යපත් කරගෙන තියෙදි බාහිර ලෝකේ සුභර ගුණේ නැතිකම නිසා අවුල් පාසයටපත් වෙලා තියෙන කාමයේ ගිහි පැවිදි ලෝකේ දකිද්දි අපිට මේක මත්තට ආරක්ෂාව පිණිස කරගෙන යන වැඩවලට තෙදක් ප්‍රතිශක්තියක් පිණිස ඒකාන්තයෙන් හේතු වේවා මේ ගුණය ඉදිරිපත් වෙන වෙලාව වෙනකොට ලැබිච්ච තෑගක් විදිහට Tamange අරගෙන පළඳ ගන්න තරම් අපිට අවස්ථානෝචිතව ඉස්ථානෝචිත ප්‍රඥාව පහළ වේවා කියන මාස්කේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ගත කරන්නේ වස් කාලයක් ඒ කාලේ කවුරුත් වැඩියෙන් හිතලා ලබන භාවනා කරනවා. ඒත් අන්න යම් වෙලාවක සද්ධා විරිය සත් සමාධි ප්‍රඥා කියන ගුණ පහ වැඩුණා නම් අනිවාර්යයෙන් මේ සුභර ගුණයෙන් වෙනවා. පිළිච්ච ගතියක් එතකොට එනවා. එතකොට හිතා ගන්න ඕනේ මෙන්න මේක තමයි සුබර ගුණේ අර්ථකථනය. ඉතින් මේක අන්න එකත් සමග බෙදා ගනිමින් අර ධර්ම දායජ වෙන සද්ධා විදේ සමාධිය පුරවගෙන ආමිෂ දායාදේ නැත්තුව බැරියකෙක් කියන කල්පනා කරලා කටයුතු කරමින් මේ සුබර ගුණය මතු කරගෙන යනවනම් මත්තර සාකච්ඡා කරන්න වෙන අප්පකිච්ඡාදී ගුණ බොහෝම ලේසි ඉස්තර කරලා දෙන්නේ. ඒ වගේම ඉස්තර නොකරත් ඒක උදා ආදර්ශයක් වත් ලැබෙනවා. ඒ නිසා ශීර්ෂ දිනාට මේ වස් කාලයේ මේ ධර්ම කොටස් නිසා තම තමන් කරන බණ භාවනා නිසා තවත් සාර්ථකයක් බවටපත් වේවා කියන මාතෘකාවේ මතක් කිරීමත් සමගම අදට ධර්ම දේශනාව මෙතනින් නිම කරන්න මම බලාපොරොත්තු වෙනවා. සම්පatti සිද්ධිය සිතාලාචනම්මේ සම්පatti සම්පදං සම්පේ කානෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය සිතාලාචනම්මේ සම්පතක්කුත් සම්පදං සම්පේ සත්තානෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය ආකාශත්තාය බුම්මත්තා ජීවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සාසනං ආකාශත්තාය බුම්මත්තා ජීවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තාය බුම්මත්තා ජීවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ Thank you. නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිදක යමජීව ස්වාමීන් වහන්සේ Thank you.